නමෝ බුද්ධාය. ඒ වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අද දවසෙත් මිලිඳු රාජපක්ෂේ උතුම් සදහම් පිළිසඳර රැගෙන අපි ඔබව ඊටාම දයාවෙන් මුණ ගැහෙනවා. ඉතින් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර නිසා විශේෂින්ම මහා සංඝරත්නයේ කරුණාව නිසා අපට බොහෝ වූ දහම් කාරණා ඉතා සරලව පහදාගෙන අනුමෝදන් වෙමින් අවබෝධ කරගන්න අවස්ථාව ලැබුණා. ඉතින් අද දවසෙත් එවැනි වූ දහම් පරයායක් විග්‍රහ කරමින් පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් මේ පිළිසඳර නොඅනුමාන වශයෙන්ම පවත්වා වදාරනවා. ඉතින් අපි සූදානම් එය ඔබට සමීප කරන්න. විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි ශ්‍රදහතේ දායකත්වයේ දරනු ලබන්නේ එල්පිටියේ පදිංචි පින්වත් විජේපාල මහගොඩගේ මහත්මයා සහායම මහත්මයාගේ පවුලේ ඥාතින් ඒකම ඒ පින්වත් සියලු දෙනා විසින්. ඉතින් මේ සදැහැතියන්ගේ උතුම් පින්කම අපි අනුමෝදන් වෙමින් මේ පිළිසඳර ඔබට සමීප කරන්න සූදානම් වන්නේ. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේත් වන්දනා කරගෙන අදත් වෙනදා වගේම අපට කරුණාවෙන් බොහෝ වූ කරුණාවෙන් දහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ පින්වත් අවසරයි වැලිමඩ සද්දාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම පාදාභිවන්දනයෙන් ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි ගියවර බොහෝ කාරණා අපට දැනගන්නට යෙදුන මහා සංඝරත්නයේ කරුණාව නිසා ඔබ වහන්සේ මේ කාරණා අපට පාදිලි කරලා දුන්න ස්වාමීනි මේ ශ්‍රද්ධාව ශීලය වීරිය මේ වගේ කරුණු වගේමත් එක්කම මේ විඥානය සංඥාව එතකොට චේතනාව විතක්ක ਵਿਚාර ආදි වශයෙන් මේ කාරණා දැනගත්තා. අවසාන වශයෙන් ස්වාමීන් අර උපමාව ඔබ වහන්සේ අපිට පෙන්වා වදාලා මේ ව්‍යංජනයේ උපමා ව්‍යංජනයේ රස ලුණු රස කොතනද සරක්කු තුන පහ ආදි වශයෙන් ඒ රස වෙන වෙනම අපිට දැනෙන්නේ නැහැ. නමුත් සමස්තයක් දැනෙන වෙනම හඳුනා ගන්න බෑ. ආදි වශයෙන් මේ උපමාව අපිට පෙන්වව දාලා ස්වාමිනේ අද දවසෙත් ඔබ වහන්සේ වන්දනා කරගන්නවා ස්වාමිනේ අපිට කරුණු පෙන්වා දෙනසේක් අවසරයි ස්වාමිනේ. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම සිංහලොක් ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා මිලිඳු රාජ ප්‍රශ්නය හරි ප්‍රණීත දහං විග්‍රහයක් ඉතින් ඇත්තටම අද කාලේ මිනිසුන්ට මේ ධර්ම ඉගෙන ගන්න ලැබීම වාසනාවක් ඇත්තටම මෙහෙම කියන්න පුළුවන්. මිනුඳු රාජ ප්‍රශ්නේ දහං ඒ දහං විග්‍රහය අහන්ත නොලබුණොත් නොලබෙනවා නම් ඒ කන කොමටද කියලා. ඊතරම්ම මිහිරි ඒ වගේම ඒ ධර්ම ඉගෙන ගැනීම ඊතරම්ම ප්‍රයෝජනයක් තියෙනවා. ස්වාමීනි හරියම ආශ්‍රිමත් නාගසේන මහරහතන් වහන්සේ මේ උපමා ගලපමින් අපිට කාරණා පැහැදිලි දෙන පැහැදිලි කරලා දෙන ආකාරය. ස්වාමීනි මෙතරම්ම මේ පරිසරයේ තියෙන දේවල් දහමත් එක්ක මෙතරම්ම ගැලපෙන්නේ කුමන ආශ්චර්යකින්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීනි අවශ්‍ය. ඒකට නම් නාගසේන මහරහතන් වහන්සේගේ තියෙන ප්‍රතිභාන හැකියාව. මහත්ය උපමා කියලා කියලා අමුතුවෙන් ඒවා මැව්වේ නෑනේ. පරිසරයේ තියෙන දේම ඒ තියෙන දේම තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ පරිසරයේ තියෙන දේම ඒ විදිහට ප්‍රකට ඒ අදාළ උපමාවක් විදිහට ගන්න විශේෂ හැකියාවක් ඕන. එහෙමයි. ඒ වගේම විශේෂ හැකියාව තමයි අදාළ දේ අදාළ විදිහට කියන එක. ඒකට ප්‍රතිබාහන හැකියාව අපේ නාගසේන මහරහතන් වහන්සේ තුල විද්‍යමාන වූ බබලන ගුණාංගයක් මේ ප්‍රතිබාහන හැකියාව. එහෙමයි. මම ඒකට මෙහෙම කියන්නම් උපමා කියන විදිහේ ස්වභාවිත විස්තරයක් කියනවා. එහෙමයි. කිය මෙහෙම හිතන්නකො බලන්න අපි දැන් කෑමක් උයනවා කියලා. ඕ දැන් ගෙවල් වල එක එක කෑම හදනවානේ. නමුත් කුසියේ තියෙන බඩු ටික බලන්නකො මිරිසුයි, කහයි, ලුණුයි තේරෙනව නේද? ওই දුරු මිරිස් ඔය වගේ පොඩි බඩු ටිකක් තමයි මේ දාලා තියෙන්නේ. මූලික දේවල්. මූලික දේවල්. ඕකෙන් තමයි අම්මලා සෙල්ලම් ඔක්කොම දාන්නේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? එතකොට මේ අදාළ රසයට, අදාළ විදිහට ඇස්, කන්, නාස ආදී පිනා යන විදිහට එක එක විදිහට සූප ශාස්ත්‍රය දෙනවා. නමුත් ගන්න අමුද්‍රව්‍ය ටිකයි. ඒ වාගේ තමයි මේ සමාජයේ තියෙන දේවල් තියෙනවා. ඒවා අදාළ විදිහට අරන් ඉදිරිපත් කරන එක විශේෂ හැකියාවක්. ඒක අපේ නාගසේන මහරහතන් වහන්සේ තුළ අ ඊටමත් හොඳින් දක්ෂව උන්වහන්සේගේ පුණ්‍ය සංස්කාරෙත් එක්ක ඉස්මතු වෙලා ආවා. ඒකයි මේ මිනින්ද ප්‍රශ්නේ ඉච්චර උපමා ශක්තිය තියෙන්නේ. ස්වාමීනි මේ ශ්‍රාවකයන් විදිහට අපිත් ඒ කාරණා මතක තියාගත්තාම මෙහෙමයි වෙන්නේ. අර පරසිදු පබුදානන් සිවිපමණේ මහරු කියලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධ අය මේ සේවනයේ කළාට පස්සේ සාමාන්‍යයෙන් හීන ජනයාට පවා අර ප්‍රසිද්ධ කෙනාගේ පවර ගෙනවා. එහෙමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාවේදී වෙන්නේ සාමාන්‍යයෙන් උපමා උපමේය ශක්තිය නැති කෙනෙක් උනත් මේ නිවින්ද ප්‍රශ්නේ දිගටම අහගෙන යනකොට එයාටත් ලාවට වගේ පොඩ්ඩක් අර උපමා එන ගතියක් ඒව එනවා. ඒකට හරි උපකාරයි මේ නිවින්ද ප්‍රශ්න. සත්පුරුෂව සේවනය කිරීමෙන්. එහෙමයි. ඒක වෙන්නේ. ඉතින් ඒ නිසා මේ බලන්නකෝ මේ පින්වත් මහත්මයා මේ රහතන් වහන්සේලා කල්පනා කරන ක්‍රමී ධර්මයේ හිතා ගන්න බෑ. මම ඒකට ලස්සන විස්තරයක් කියන්නම් අද අපිට තියෙන කොටසම. එහෙමයි. දැන් ඔබට මං ඇරුන්නේ නෑ දහම් පරයය. එහෙමයි. සීලිවලටමයි යන්නේ. අද තියෙනවා මේ මේ බලන්න රජතුමා අහනවා මේ වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ ප්‍රශ්නය. මෙච්චර වෙලා ප්‍රශ්න ඇහුවේ රජුරෝනේ. නාගසේන මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මේක අපි කලිමුත් කතා කරන්න ඇති මහරජාණෙනි ලුණු යනු ඇසට පෙනෙන දෙයක් නේද? ලුණු කියන්නේ ඇහැට පේන දෙයක් නේද? එහෙමයි කිව්වා. ඊට පස්සේ කිව්වා රජතුමනි ඔබට එහෙනම් දැන් ඇහැ ඇහැට ලුණු පේනවා. දැන් ඔබ ඒක හිතුවා. දැන් ඔබගේ දිවට ලුණු රහ දැනුණාද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි ලුණු රහ කොහොම දැනෙන්නද දිවෙන් එපැය ලුණු රහ දැනගන්නේ. ඊට පස්සේ කිව්වා ස්වාමිනි ඒ කියන්නේ සෑම ලුණු වර්ගයක්ම දිනෙන් දිවෙන් දැනගන්න ඕනද? ඒ කියන්නේ ලුණු රහ ලුණු කියන එක එන්නේ දිවෙන්ද කියලා. ඊට පස්සේ කරයිතුමනේ ඔව් හැම ලුණු රහක්ම දිවෙන්ම තමයි එන්නේ. දිවෙන්ම තමයි දැනගන්න ඕන කිව්වා. ඉතින් ස්වාමීනි සෑම ලුණු වර්ගයක්ම විශේෂයෙන් දැනගන්නේ දිවෙන් නම් ගැල් වලින් ගවයෝ ලුණු අරගෙන ඉන්නේ කුමක් සඳහාද? ලුණු කියන එක දිවෙන් එන එකක් නම් ගැල් වලින් ගේන්නේයි කියලා. ආ එහෙමයි ස්වාමී. ඊට පස්සේ කිව්වා මහරජාණෙනි ලුණු විසීම ලුණු අරගෙන එන්න බෑ. ලුණු කියපු වචනේ ලුණු කියපු පමණින්ම ඒ වචන මාත්‍රයෙන් සංඥා මාත්‍රයෙන් දිවට ලුණු රහ දැනෙන්නේ එහෙමයි. නමුත් මේ ලුණු භාජන වලට තමා එකතු කර ගැනීමෙන් ගෙන එන්න පුළුවන්. මේ ලුණු රහ එන දේ භාජන වලට දාලා අරන් එන්න පුළුවන්. ලුණු වලට බරකුත් තියෙනවා. මහරජාණෙනි, එතකොට ලුණු තරාදියෙන් කිරන්න බැරිද කියලා ඇහුවා. එහෙමයි. ස්වාමීනි ලුණු තරාදියෙන් කිරන්න පුළුවන්. මහරජාන් ලුණු රසය තරාදියෙන් කිරන්න බෑ. තරාදියෙන් කිරන්නේ ලුණු වල ඇති බරපමණි. ස්වාමිනී පුදුම කාරණයක් ඔබ වහන්සේ කිව්වේ කියලා රජුරෝ සතුට වෙනවා. ඒක මේ වගේ එකක් මහත්ය. දැන් අපිට පේනවානේ මේ ගොඩනැගිලි. වාහන පේනවා. මිනිස්සු පේනවා. අපිට පේන මිනිස්සු ඊළඟට වාහන වල බර කිරන්න පුළුවන් නමුත් ඇහැට පේන රූප වල බර කිරන්න පුළුවන්ද? එහෙම බෑ. එහෙම බෑ. එහෙමයි. පැහැදිලි නේද? දැන් අපිට කනට ශබ්ද ඇහෙනවා. ඇහෙන ශබ්දේ බර කිරන්න බෑනේ. එහෙමයි. කනට ඇහෙන එක. නමුත් අපි ඒ ශබ්දේ එන්නේ බෙරේ කියනම් බෙරේ බර කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමී. නේද? ඊළඟට අපිට ඕන කෑමක රසක් දැනෙනවා. ඒක උඩ ලුණු රහ වගේ. එතකොට ඒ ලුණු රසය දිවට දැනෙන රසයට බරක් හොයන්න බෑ. නමුත් කෑමකට බරක් තියෙනවා. ඔන්න ඕක නිසා තමයි මහත්තයා කියන්නේ මේ ළමයි හරියට බරක් අපිට කියලා කියනවා. ඒක ළමයිගේ බර කිරුවොත් කිලෝ 60ක් 70ක් ඇතුයි. ඒක නෙවෙයි අර ළමයි ගැන කල්පනා කරනකොට අම්මගේ ඔළුවට එනවා බර. වෙනම බරක් එනවා. ඒක මනින්න බෑ. ඒක කිරන්න බෑ. ස්වාමීනි දැන් අපි රූපේ බර නැතුව වුණ මේ රූපය ගැන මනසිකාර කරමින් ඒක පවත්තමින් පවත්තමින් ඒ ගැන මේ බැඳී යාම බරක් විදියට හිතන්න පුළුවන්. ඒ ඒ කියන්නේ ඔය නිකන් දැන් විභාගයට විභාග කිට්ටු වෙනකොට ළමයින්ගේ ඔළුව ඔළුවට මහා බරක් කියන්නේ. ඔළුව අල්ලගෙන දෙපැත්තෙන් ඔළුව පුපුරයි වගේ ළමයි ඔළුව අල්ලගෙන කල්පනා කර කර ඉන්නේ. ඒ මානසිකාර බර. ඉතින් ඒ නිසා මේක හරි ලස්සන කාරණාවක් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු උපද්දවන දේ ඒක යම් තැනකින් හට ගන්නවා නම් ඒක බර කිරන්න පුළුවන්. නමුත් මේක ඇහැ ඇතුළත රූපේ යනකොට එහෙමයි ස්වාමීන් කනෙන් ශබ්ද යනකොට, නාසයෙන් ගඳ සුවඳ යනකොට, දිවෙන් රසය එනකොට, කයට පහස එනකොට ඒකේ බරක් කිරන්න බෑ. එහෙමයි. ඒකයි. ඉතින් ඒ කාරණාව මේ විදිහට සඳහන් වෙනවා ඉතින්. ඒක කාර්තිකම් මානසිකාර කරලා සිහි කරලා මේ දහම් කරුණු තේරුම් ගන්න ඕනේ ඉතින් නේද? අවශ්‍යයි ස්වාමී. ඒකයි. ඊළඟට පින්වත් මහත්මයා මේ හරි ලස්සන කාරණාවක් ඊළඟට මිලිඳු රජු වහනවා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ යම් මේ ආයතන පහ තියෙනවා නේද? කිම ඒවා උපන්නේ නානා වූ කර්මයන්ගෙන්ද එන එහෙම නැත්නම් එකම කර්මයකින්ද? හරි වැදගත් ඔකේ. මහරජාණෙනි නානා කර්මයන්ගෙනුයි ඒ ආයතන පහ උපන්නේ. එකම කර්මයකින් නොවේ. මහන්තයා අපිට අම්මගේ කුසේ අපි ඉපදුනා කියන්නේ අපේ ඇස කන නාසය දිවකය ආදී දේවල් හටගත්තානේ. එහෙමයි. අම්මගේ කුසේ. එතකොට අහනවා මේ රජ්ජුරෝ ඔය ආයතන පහම දැන් අම්මා කෙනෙක්ගේ කුසේ උපදින්න යම් කර්මයක් බලපෑවනේ. ඒ කර්මයේම මුල් වෙලාද ඇස, කන, නාසය, දිව, කය කියන ඒවා හටගන්නේ. එකම කර්මයකින්ද ඇහැයි. කනයි, නාසයයි, දිවයි, කයයි, මනසයි. ඔය ඔක්කොම හටගන්නේ එකම කර්මයකින්ද කියලා අහනවා. අපේ මහා නාගසේන මහරහතන් වහන්සේ වදාලා නෑ රජතුමනි, එකම කර්මයකින් නෙවෙයි. මේවා හටගන්නේ මහරජාණනි මේ ගැන කුමක්ද හිතන්නේ? එකම කුඹුරක විවිධ වර්ගයේ බීජ වපුරනවා. ඒ විවිධාකාර බීජයන්ගෙන් හටගන්නේ ඒට අදාළ වූ විවිධ ඵලයන් නේද? එසේ ස්වාමීනි, ඒට අදාළ වූ ඵලයන් තමයි හටගන්නේ. මහරජාණෙනි මෙයත් එබඳු දෙයක් යම් මේ ආයතන පහ ඇද්ද ඒ ඒ කර්මයන්ගෙන් ඒට අදාළ විපාක නිසා ඒ ඒ ආයතනයන් ඉපදී තියෙන්නේ එකම කර්මයකින් නොවේ ඉතින් උපමාව කියනවා දැන් බීජ ටිකක් අරගෙන අපි කියමුකෝ බණ්ඩක්කා ඊළඟට කැරන් ඊළඟට ගෝවා ඊළඟට මෑ තල කවුපි කොල්ලු ওই වාගේ බීජ වර්ග ටිකක් අරගෙන කුඹරක දානවා. එහෙමයි ස්වාමී. දැම්මට පස්සේ ඒ බීජයට අනුව තමයි ඒව පැලවෙන්නේ. එහෙමයි ස්වාමී. තේරුණා නේද? ඉතින් ඒ වාගේ තමයි කියනවා අම්මා කෙනෙක්ගේ කුසට කර්මාන රූපව දරුවෙක් ආවට පස්සේ අම්මා කෙනෙක්ගේ කුසට හෝ එහෙම නැත්නම් බිත්තරයක් ඇතුලේ හෝ එහෙම නැත්නම් තෙත් පරිසරයෙන් හෝ ඕපපාතිකව හෝ මේ උපත් හතරෙන් අණ්ඩජ ජලාබුජ සංසේදජ උපාත කියලා උපත් හතරක් තියෙනවානේ මහන්තයා. අණ්ඩජ කියන්නේ බිත්තර ඇතුලේ උපදිනවා. ජලාභුජ කියන්නේ මව කුසත් වල උපදිනවා. සංසේදජ කියන්නේ තෙත් පරිසරයක උපදිනවා. ඕපපාතික කියන්නේ ඒ ක්‍රම තුනෙන් තොරව උපදිනවා. එහෙමයි. එතකොට කොහොම ඉපදුනත් ඇහැ නම් හැදෙන්නේ ඇහැට අදාළ කර්මයකින්මයි. ස්වාමීනි ඉපදෙනවා කියන්නේ මොකන්ද? ඉපදෙනවා කියලා කියන්නේ බිත්තරයක් ඇතුලේ හෝ මව් කුසත් තුල හෝ තෙත් පරිසරයක හෝ මේ ක්‍රම තුනෙන් තොරව හෝ ආයතන හයේ පහළ වීම. එහෙමයි. පංච උපාදානස්කන්ධේ හට ගැනීම. එහෙමයි. ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවල ඒ නිකායන් වල ඉපදෙනවද, හට ගන්නවද, මව් කුසේ බැස ගන්නවද, ආයතන හයේ පහළ වෙනවද, පංච උපාස්කන්ධේ ප්‍රකට වෙනවද? ඒක තමයි උපත. ස්වාමීනි තෙත් පරිසරයේ ඉබේම ආයතන 6 15 ඔව් තෙත් පරිසරය කියන්නේ මහත්තයා මේ කුණු වෙච්ච මාළු මාළු ටිකක් කුණු වෙනකොට ඒකෙන් පණුව හැදෙන්නේ මහත්තයා මේ ශරීරයේ උදේ හවස නනා මේ සුද්ධ පවිත්‍ර කරගන්න මේ ශරීරේ මැරිලා දවස් දෙකක් තුනක් යනකොට නැලි ගානක් බත්තට වගේ පණුවෝ එහෙමයි ස්වාමී කොයි ලෝකෙන් පහළ වෙනවද මන් දන්නේ කුණු වෙන මාස්වල කුණු කාණුවල සත්තු හට ගන්නවනේ ආ මේකට තමයි කියන්නේ සංසේදජ කියලා. ස්වාමීනි ඉපදෙන්නේ ඇයි? ඉපදෙන්නේ ඇයි කියන්නේ ඉපදෙන්නට හේතුව මේ භවයනේ. එතකොට අපි පරිසම්පාදයේ එතන ඉගෙන ගන්න වෙනවා. ස්වාමීනි අනේ අවසරයි. එතකොට හැබැයි ඒක ඒ භවපච්චා ජාති කියන තැනත් එකයි මේ විස්තර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර භවපච්චා ජාති භවය කියන්නේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීමනේ. ඒකත් එක අනුව තමයි ඇහැට අදාළ. දැන් මෙහි හිතන මහත්තයා අපේ බුදුරජාණන් වහන්සේගේ නෙස් සංගල නිල්ම නිල් පාට ගෝප කුමෝ අබිනීල් සුනෙත්තෝ. නිල්ම නිල් පාට ටිකක් ලොකුයි දිගයි ලාස්සනයි. එහෙමයි. ඉතින් ඒ අපේ භාග්‍යතුන් වහන්සේගේ නිස්සංගල ඒ විදිහට හැදෙන්න හේතුව ඊළඟට තමයි බැලන බැල්මින් අන් අයගේ දුක් දුරු වෙනවා. එතකොට ඒකට හේතුව තමයි සංසාරේ කවදාවත් මේ නිස්සංගලෙන් ඇස් වලින් රවල බල්ලා නැහැ. ඇහි කොනින් බල්ලා නැහැ. වපරව බල්ලා නැහැ. අනිත් අයට පහත් කරන අදහසින් බල්ලා නැහැ. ඇස් අර එක එක විදිහට කරලා එහෙම බල්ලා නැහැ. ඒ වගේම අසංඛේය ගණන් නේත්‍ර ගලවලා දන් දීලා තියෙනවා. ඒ ඇසෙන් කරපු කර්මයේ විපාක දුන්නා. ඒ නිසා තමයි මහත්මයා බුදුරජාණන් වහන්සේගේ නිස්සඟල මෙහෙමයි කියලා උපමාවක්වත් අපිට කියන්න බෑ. හේතුව ඔය පුණ්‍යස්කන්ධයෙන් හැදිච්ච නිස්සඟල කොහොම වෙන්න ඇතිද? ස්වාමීනි අවසරයි අපේ අපි සරණ අපගේ සාත්‍රුන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ අවදීත් මෙවැනි ගුණ සම්පatti සහිතයි කියලා ශ්‍රාවකයා ඒ කාරණා අනුමෝදන් වෙමින් අනුගමනය කරමින් කුසලයේ හැසිරෙන්න උවමනා වෙන්නේ කොහොමද? ඔව් ඒ ඒකට දැන් ඕකට තියෙන සූත්‍රය තමයි මහත්මයා ලක්කන සූත්‍රේ. ලක්කන සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේ රෝම කූපේ පවා කර්මාන් රූපව හටගන්නේ සංසාරේ කරපු මහා පුණ්‍යස්කන්ධයකින්. ඉතින් ඒකට ලක්කන සූත්‍රය කියවන්න ඕන. දැන් ඒතකොට මේකේ තියෙනවා ඇස උපදින්නේ ඇහැට කරපු කර්මත් එක්ක. ඒ නිසා ඔබගේ ඇහි හැඩය ස්වභාවය යම් විදිහකට තියෙනවාද ඔබම කරපු දේවල් තමයි. ඒක අපිම සංසාරේ අපිම වපුරපු බීජවල ඵලයක් තමයි මේ ඇස් දෙක. කාටවත් අන් අය කළාත් නෙවෙයි, තමා විසින් කරාත් නෙවෙයි, ඊළඟට ඉබේ හටගත්තාත් නෙවෙයි හේතුඵල ධමයක්. තමන් සිත කය වචනය මුල් කරගෙන සංසාරේ කරපු කර්මයක විපාකයක් විදිහට තමයි ඇස හටගත්තේ, කන හටගත්තේ, නාසය හටගත්තේ, දිව හටගත්තේ, කය හටගත්තේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුම් වික්කවේ පුරාණ නිදන් කම්මං කියලා. ඇස කියන්නේ පැරණි කර්මයක්, කන පැරණි කර්මයක්, නාසය ඊළඟට දිව, කය මනස දැන් මට මුණ ගිහිලා තියෙනවා මේ උපතින්දලම ගඳ සුවඳ දැනෙන්නේ නැති කට්ටිය. එහෙමයි. නහය තියෙනවා ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඉදිරි මහත්තයා අපිට සාමාන්‍යයෙන් අර ඇහැට පේන රූපයක් විදිහට නහය කියන සංඥාව දැම්මට ඇත්තටම ඔහුගේ ආයතනයක් විදිහට මේ වැඩ කරන නහයක් නැහැ. ගන්ධසු නාසයයි ගන්ධ සුවඳයි දෙක එකතු වීමෙන්නේ නාසය ස්පර්ශය හැටගන්නේ. ඒතකොට නාසය කියන සංඥාවෙන් යුතු සතර මහා ධාතු කොටස තියෙනවා නාම කොටස හටගන්නේ. එහෙම මොන ගිහිලා තියෙනවා. ඇයි ඉතින් දිව සමහර අයගේ දිව වැඩ කරන්නේ නැහැ. මේ ඔක්කොම ඇහැ වැඩ කරන්නේ නැතුව යනවා. කන වැඩ කරන්නේ නැතුව යනවා. මේ ඔක්කොම අක්‍රිය වුණත් මනස වැඩ කරනවා. ස්වාමීනි මේ මතකයේ නිරවුල් නැහැ කාරණාවක් ඔබ වහන්සේකින් විමස ගන්න ඕනේ ස්වාමීනි මේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක්ද මට මතක නැහැ ස්වාමීනි තමන් වහන්සේට දිව්‍ය නේත්‍රය හෝ දිව්‍ය ශ්‍රවණය නොලැබුණායයි නොලැබෙන්නේ ඇයියයි මේ උත්සාහ කරත් හාමුදුරුවෝ. අවශ්‍යයි සර්. ඒ සුණක්කත් හාමුදුරන් මහන්සියට මේ පෙනුණා මේ දිව්‍ය රූප පේනවා. එහෙමයි සර්. භාවනාවේ. එහෙමයි. දිව්‍ය ශ්‍රවණේ නෑ. එහෙමයි. ශාස්ත්‍රෝණාංශ කියන එකට උත්සාහ කරන්න එපා කියලා. ඒකට හේතුව තමයි ඔහු සංසාරේ තවත් භික්ෂුවගේ කනට ගහලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එනිසා අපි කටින් වචනයක් කිව්වොත් ඇහෙන් බලන බැල්ම එහෙමයි. කතා කරන වචනේ එහෙමයි. සසරට එනවා. රහතන් වහන්සේ නම දිහා බලලා අර එකිනෙක මේ සර්කස් කාරෙක් වගේ කියලා. ඒක ළඟ හිටු මනුස්සයකම් කියලා අනුමත කළා. ඒ දෙන්නම සර්කස් පවුල් වල ඉපදුණා. ඉතින් ඒ නිසා වචනේ වචනෙන් කියන දේ, කයෙන් ක්‍රියාත්මක වෙන දේ, සිතෙන් සිතන දේ මේ ඔක්කොම සංසාරෙට එනවා. ඉතින් මේවා ගැන හොඳට තේරෙන කෙනෙක් කළ යුතු හොඳම දේ තමයි කය සංවර කරගන්න එක. වචනේ සංවර කරගන්න එක. සිත සංවර කරගන්න එක. මනස සංවර කරගන්න එක තමයි කළ යුතුම දේ. මොකද මේ ආයතන හයට ඇහෙන් කරන දේ ඇහැට විපාක දෙනවා. කනෙන් අහන දේවල් තියෙනවානේ ඕපා දූප ඊළඟට රාගය විශ්සෙනේවා, ද්වේෂය විශ්සෙනවා, මොහය විශ්සෙනේවා, කේලම් ඊස් වචන අහනවනේ කන් දෙකෙන් ගානට සංසාරේ කන් දෙකට විපාක දෙයි. ස්වාමීනි හරිම භයානකයි. භයානකයි. දැන් ඇස් වලින් බලන ඒවා ඇස් වලට විපාක දෙන හැටි. අර මම කිව්වේ අර එක්තරා මේ පෙරේත මේ විනිපාතික പ്രേත ලෝකයක් තියෙනවා කියලා ඒ තමයි අර මේ ජරාව බලන අයට වෙනම විපාක දෙන නිරය. ඒකේ ඇස් දෙක ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා පුපුරලා ඒ ඇස් දෙකෙන් එහෙම මතුවෙන ක්‍රමයෙන් විසින් මේ പ്രേත ශරීරය කාලා දානවා. එතකොට ඒකට ඇස් දෙකෙන් තමයි ඒක වෙන්නේ. හේතුව ඒ ඇහෙන් තමයි නරක දේවල් බලලා තියෙන්නේ. නරක දේවල් බැලීමේ විපාක. ඉතින් මේ ලේසි නෑ මහත්තයා කර්ත්‍ය කර්ම පොදි බැඳගෙන යනවා. හරීම සංවේගයි මේ සංසාරේ. ධර්මයේ ඇහුවත් ගැලවෙන්න බෑ. ඒ තරම් කෙලෙස් අධිකයි. එන දහම් රසයට වඩා දහම් සංවේගයට වඩා සංසාරේ බයට වඩා රාගය බලවත්. ද්වේෂය බලවත්, මෝහය බලවත්. ඉතින් ඒ නිසා ඒ කර්ම විපාක එනවා. ඉතින් මේ විදිහට දේශනා කරනවා. එතකොට ඇහැ, කන, නාසය, දිව, කය, මනස මේවා කර්මානුරූපව හටගන්නේ තමන්ම කරපු දේවල්. ඒ නිසා ඔබගේ ඇස, ඔබගේ කන, ඔබගේ නාසය, ඔබගේ දිව, ඔබගේ ශරීරය ඔය විදිහට පිළිහිලා තියෙන්නේ ඔබම සංසාරයේ ඔය විදිහට පිළිහිටන්න ඔබම කර්මයක් කොට ඇති නිසා. ස්වාමීන් ඒ නිසා මේකට කාටවත් අම්මලා තාත්තලාට දෙස් දෙවල් දෙන්නවත් ඒවා අදාළ දේවල් නෙවෙයි. එහෙමයි. අවසරයි ස්වාමීන්. ස්වාමීන් පොදු වශයෙන් මිනිස් ආත්ම භාවයක මේ ප්‍රතිලාභයක් ලැබෙන්න අපේ කවර මේ කුසල ධර්මයන් සංසාරේ සුගතියේ කාය සුචරිතේ මුල් කරගෙන වචී සුචරිතේ මුල් කරගෙන මනෝ සුචරිතේ මුල් කරගෙන තමයි මනස දිව්‍ය බ්‍රහ්මාදී සුගති උප්පත්ති හදලා දෙන්නේ. එහෙමයි. ඊළඟට කාය දුස්චරිතේ මුල් කරගෙන වචී දුස්චරිතේ මුල් කරගෙන මනෝ දුස්චරිතේ මුල් කරගෙන උපදිනවා මේ මේ සතර අපායේ විනිපාතික වූ සතර අපායේ මහන්තයා මෙහෙම බලන්න කොන දිවෙන් දිව පිනවන්න පව කරන අය ඉන්නවා. එහෙමයි ස්වාමී. දිව පිනවන්න පව් කරන අය, ඒ කියන්නේ කකා බිබී සතුට වෙන්න තමයි මේක පව් කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දිව පිනවන්න පව් කරන අය අසූචි කන සත්තු අතර උපදිනවා කියලා. එහෙමයි. සුනකයෝ, ඌරෝ අසුචි කන්නේ. ඒ අය සංසාරේ දිව පිනවන්න පව කරපු අය. දිවෙන් අසුචිම කකා ඉන්න සිද්ධ වුණා. ඊට පස්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ දැන් බලන්න ඒක විපාක දුන්න හැටි. ඊට පස්සේ කියනවා එක වචනයක් කියනවා තවත් දෙයක් කරනවා. තව වචනේ තව වචනකින් වහලා දානවා. ඒකට අපි ඒ වගේ ඇයිද කියනවා දිව දෙකේ මිනිසු කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ අය උපදිනවා දිව දෙකක් තියෙන සත්ව අතර. වංක බව නිසා. ඒ දිව දෙකත් සර්පයෝ, තලගොයි ආදී. ඊළඟට හැකිලෙන කුසලයක් කිව්වට පස්සේ කුසලයට හැකිලෙනවා. ඊට පස්සේ අකුසලයේද හොඳට වැඩ කරනවා. කයින් වක්කු කර්ම කරනවා. ඍජු නැහැ. මනසෙන් වක්කු කර්ම කරනවා. වචනෙන් වක්කු කර්ම කරනවා. හැකිලෙන කර්ම කරනවා. ලෝකෙට ප්‍රකට වුණොත් අනුමෝදන් වෙන බබලන කර්ම නෙමෙයි කරන්නේ. හැකිලෙන් හංග ගන්න කර්ම කරන්නේ. ඒකේ විපාක විදියට හැකිලී යන, කැරකවි යන සත්ව අතර උපදිනවා. ඊට පස්සේ මාන්නේ තියන අය බලු කපුටන් වල උපදිනවා. අතිමාන්නේ තියන අය වඳුරන් වල උපදිනවා. ඉතින් මේ විදිහට අර ඒ විදිහට යා බලන කියන දේවල් වලට අනුව කර්මාරූප උපතක් හැදෙනවා. දැන් ඉතින් ඔබ මේ ඔබගේ ජීවිතේ දැන් ගත කරන විදිහට ඔබගේ සසරත් දැම්ම හැදෙනවා. තිරිසන් විදියට නම් ඉන්නේ තිරිසන් ජීවිතයක් හැදෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන් අතර ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන සාරිපුත්තේනි ඉදිකටු තුඩක් ගහන තැන ඉන්නවා 60 70 දෙවරු කියනවා. සමචිත්ත පරයය සූත්‍රය. සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් මේ දෙවරු ඒ වාගේ ශරීර, ඒ වාගේ ජීවිත, ඒ දෙවරුන්ට ලැබුණේ ඒ ජීවිතය කියලා. නෑ සාරිපුත්ත මේ මෙහෙ ඉද්දීම්මයි කිව්වා ඒ ජීවිත හදාගත්තේ. මෙහෙ ඉද්දීමයි. මහත්තයා තව විමානක වස්තු තියෙනවා කතා තියෙනවා මෙහි දන් දෙනකොට එයා දන් දෙන විදිය අනුව ඊට අදාළව එහි දිව්‍ය විමාන පහළ වෙනවා මෙයා මැරිලත් නැතුව. දැන් ඔය බරණැස හිටපු නන්දියට බර ඔව් නන්දියට රේවතිගේ මහත්තයා. ඉතින් නන්දියට මේ විමානයක් හැදුනානේ මේ මනුෂ්‍ය ලෝකයේ ඉද්දීම. ඉතින් මේ විදිහට පින්වත් මහත්මයා ඇස කන නාසය දිවකය මනස කියන එක තමන් කර්මානුරූපව කලින් කරපු දේත් එක හටගන්නේ එක කර්මයකින් නෙවෙයි. ඇහැට අදාළ කර්මෙන් ඇහැ උපදිනවා, කනට අදාළ කර්මෙන් කන උපදිනවා, නාසයට අදාළ කර්මෙන් නාසය උපදිනවා, දිවට අදාළ කර්මෙන් දිව උපදිනවා, කයට අදාළ කර්මෙන් කය උපදිනවා. මේ විදිහට ආයතන පහම කර්මානුරූපව හටගන්නවා. ඒක හරියට අර බීජ ටිකක් කුඹුරකට දැම්මට පස්සේ එක එක බීජෙන් එක එක දේවල් හැදෙනවා වගේ. ඒ විදිහට තමයි මේ දහම් පරයය නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන්නේ. අවසරයි ස්වාමීන්. ස්වාමීන් තව කාරණාවක් දැන් අපිට ලැබිලා තියෙන පුණ්‍ය විපාකයක් විදිහට අපිට ලැබිලා තියෙන ශප සම්පත් සිහිනුවණකින් තොරව මේ ඒක පරිභෝග කරමින්ම ඒකෙම ඇලිලා කෙලිලා හිටියොත් උදාහරණයක් විදිහට බ්‍රහ්ම ලෝකේ නම් අපි ඉපදිලා තින්නේ ඒ ඒ සුවපත් භාවයට ඇල්ලිනු සිතෙන් යුතුව දෙන්නේ මහන්තයයි බ්‍රහ්ම ලෝකේ සුවපත් භාවයට ඉතින් ඇලුනාට මොකද? එහෙමයි. එතකොට මේ ඇලීම කියන එක ප්‍රහාණය වෙන්නේ ආර්ය සත්‍ය අවබෝධයත් එක්කනේ. ඉතින් මහත්යා මේ මේ මනුස්ස ලෝකේ මොන සැපත් පිවිලාද මිනිස්සු මේ මනුස්ස ලෝකෙට ඇලෙන්නේ. නමුත් හැම කෙනාම රූප, ශබ්ද, ගන්ධ, රස ආදී පංච ඉන්ද්‍රිය ගෝචර ධර්ම වලට ඇල්ලලා ඉන්නේ. තෘෂ්ණාවෙන් බැඳගෙන ඉන්නේ. පිංගර මනුස්සයා තමන්ගේ තුවාලෙට ආසයිනේ. ස්වාමීනි, නමුත් මහා සංඝරත්නයේ චීවර පරිහරණය කරන්නෙත් පින්ඳපාතේ වළඳන්නෙත් යම් අර්ථයක් නැතුවනේ අර අර්ථයක් ඇතුව මහත්තේ නැත්නම් හැබැයි උපාදානය කියන එක බැඳීම ඇල්ම කියන එක කොහොමදත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රශංසා කළ යුතු දේවල් නෙවෙයි දැන් ඒක මම එහෙම ඒ විදිහේ වචනයක් කිව්වේ ඔබතුමා දැන් සංගයාගේ පැත්තට හැරිච්ච දේවල් නිසා ඉතින් ඔබතුමාටම මතක ඇති මේ බුද්ධ ශාසනයම සිවුරකට ආශාවෙන් ඉඳලා. සිවුර කියන්නේ දෙවියන් බඹුන් අඳින පුදන රහතන් වහන්සේලාගේ අරහත් දජය. එහෙව් අරහත් දජයට ආශාවෙන් ඉඳලා මැරිලා අපවත් වෙලා ඒ හාමුදුරු ඒ සිවුරේම කාවෙක් වෙලා ඉපදුණා. ඒ නිසා මේකේ තියෙන්නේ පැහැදිලි වශයෙන්ම කියන්න තියෙන දේ තමයි කර්මයේ සම්බන්ධයෙන් නම් එකම නිර්වචනයයි ඒ තමයි චේතනාව තමයි කර්මය. හොඳයි අහපු එක මොකද මේ ඔය අහපු කාරණාවටත් එක්කම ඊළඟ ප්‍රශ්නේ ඒකට පැහැහිලා යනවා. අවසරයි ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ සියලු මිනිසුන් කවර කරුණක් නිසාද සමාන නැත්තේ? ඇයි මේ මිනිස්සු එක වගේ නැත්තේ? කියනවා ඇතැන් එනං ඇතැන් අය අල්පායුසයි. ඇතැන් අය දීර්ඝායුසයි. ඇතමුන් බොහෝ ලෙඩ දුකින් යුක්තයි. තව කෙනෙක් ස්වල්පාබාධයෙන් යුක්තයි. ඇතමෙක් දුර්වර්ණයි, ඇතමෙක් මනාපයෙන් යුක්තයි. තව කෙනෙක් කිසි ආනුභාවයක් නැහැ. තවත් අය ආනුභාව සම්පන්නයි. සමහරු ඊතා දුප්පත්, තව කෙනෙක් ඊතා පොහසත්. ඇතැන් අය හීන කුලෙන් යුක්තයි. ඇතැන් අය මහේසාක්‍ය කුලෙන් යුක්තයි. ඇතැන් අය ප්‍රඥා රහිතයි. තව කෙනෙක් ප්‍රඥා සම්පන්නයි. මේකට හේතුව මොකක්ද අහනවා මේ ඔක්කොම එක වගේ නැතුව රූපයෙන් ගත්තත් ඥාණයෙන් ගත්තත් භවභෝගයෙන් ගත්තත් එක එක්කෙනා එක එක විදිහේ වෙනස්කම්. නෑ ඇත්තරම දැන් බලන්න අපි අතර ඉන්න අය උනන් එක එක එක එක්කෙනා එක එක වෙනස්කම් තියෙනවානේ. නේ? එහෙමයි. ඒකයි. දැන් මහාන වුණත් දැන් අපිට අපි එක එකට මහාන වුණාට පස්සේ එකට මහාන වෙච්ච මහාන වූ තෙරුන් වහන්සේලා අතරත් වෙනස්කම් තියෙනවානේ. එහෙමයි. හැම තැනම තියෙන වෙනස්කම්. ඊට පස්සේ ඒකට හේතුව දැන් එක පවුලේ උපන් එක අම්මගේ බඩවැල කඩාගෙන උපන් එක අම්මගේ කුසෙන් දරුවෝ තුන් දෙනා නම් හතර දෙනයි නම් ඒ දරුවෝ තුන් හතර දෙනාගේ චරිත හතුන හතරක් එහෙමයි ස්වාමී මේ එක උසේ උපන් වැඩිය වටේ පිට යන්න ඕනේ බුද්ධ කාලයට ගත්තොත් එහෙම බුද්ධ කාලේ යසෝදරා උත්තමාවිය පිළිසඳ ගත්ත කුසේමයි දේවදත්ත තිබුණේ. ඒ කියන්නේ දේවදත්ත ඉපදුන කුසේමයි යසෝදරාත් ඉපදුනේ. එතකොට දේවදත්ත කොහෙද ගියේ? යසෝදරා උත්තමාවිය සංසාරේ කොහොමද කෙලවර කළේ? එක්කෝසේ උපන් අය. ඒ නිසා මේ ශාසන දායාදේ කියන එක නම් ඒ කුසේ උපන් ඵලියට එහෙම ලැබෙන කන් නෙවෙයි. පවුලේ ඵලියට ලැබෙන කන් නෙවෙයි ශාසන දායාදේ. ඒකනම් සංසාරේ තමන් කරපු කර්මානුරූපවම පිනට කුසලයට අනුවම හැදෙන එක. ඉතින් අර වෙනස්කම් කියන්නේ ගියේ එකම පවුලේ දරුවන් අතර වුණත් එකිනෙකාට වෙනස්කම් සමාන ගතිගුණ සමාන දේවල් ගොඩාක් දුරට අඩුයි. ඒකට හේතුව තමයි රාජ්‍යතුමා අහන්නේ. අපි බලමු කොහොමද උත්තර දෙන්නේ. අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන රාජ්‍යතුමනි ඔබ මොකද කියන්නේ මොකද්ද හිතන්නේ? මේ තමයි මේ ගස් කොළන් එක එක විදිහට තියෙන්නේ. ගස්කොළන් වල විවිධත්වයක් තියෙනවා. තියෙනවානේ. එහෙමයි. මේ ගස් උස ගස් තියෙනවා, පොඩි ගස් තියෙනවා, පාට පාට ගස් තියෙනවා, මල් හැදෙන ගස් තියෙනවා, ගෙඩි හැදෙන ගස් තියෙනවා. ඇත්තටම ගස්වල මේ රසය ඊළඟ එක එක ගෙඩිවල රස වෙනස්. එකම පොළවේ හැදෙන්නේ නේ. නේ? දැන් මේ ගස්කොළන් එක එක විදිහට තියෙන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමිනී මට නම් හිතෙන්නේ බීජයන්ගේ විවිධත්වය නිසා කියලා. ගස්කොලන් ඒ විදිහට හැදෙන්නේ ඒ ගහ හැදෙන බීජේ වෙනස්කම් නිසා. කියනවා මහරජාණනි ඕන් ওই විදිහමයි කර්මයන්ගේ ඇති විවිධත්වයේ නිසාවෙන් සියලු මිනිසුන් අසමානයි. එහෙනම් මහත්තයා මේ මිනිස්සු අසමාන වෙන්න හේතුව මොකක්ද? කර්මයේ මේ විවිධත්වය. කර්මයේ විවිධත්වයමයි ස්වාමීන් වහන්සේ. කර්මයේ රූපේ, කතාණ්ඩේ, දැනුගත් කමේ භවභෝග තියෙන එකේ වෙනස්කම්. අපි විසින්ම කරගන්න කර්මය තමන්මනේ තමන්ම වපුරාගත්ත දෙන්නේ ඇතැන් අය අල්පායසයි ඇතැන් අය දීර්ඝායසයි එහෙමයි ඇතැන් අය බොහෝ ලෙඩ දුක් වලින් යුක්තයි තව කෙනෙක් අල්පාබාධින් යුක්තයි ඇතැන් කෙනෙක් දුර්වර්ණයි ඇතක් කෙනෙක් ලස්සනයි තව කෙනෙක් කිසි ආනුභාවයක් නැහැ තව කෙනෙක් මහානුභාව සම්පන්නයි සමහරු ඊතා දුප්පත් තව කෙනෙක් ඊතා පෝසත් ඇතැන් අය හීන කුලී යුක්තයි ඇතැන් අය මහේශාක්‍ය කුලයෙන් යුක්තයි. ඇතැම් ඇතමුම් ප්‍රඥා රහිතයි. තව කෙනෙක් ප්‍රඥා සම්පන්නයි. මේකට හේතුවම කර්මය නැමැති බීජය ඔහු පුරා පැතිරලා පවතින නිසා. කර්මය. මේ විදිහට දේශනා කරද්දී නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේත් ওই කාරණාව දේශනා කරලා තියෙනවා. එම්බා මානවකය සත්වයෝ කර්මයේ සුවකීය කොට ඇත්තාහුය. කම්මස්සකා මානව සත්තා එහෙමයි. කර්මය තමයි සුවකීය කරගෙන ඉන්නේ. කර්මය නිසා තමයි සත්වය බෙදලා දාන්නේ. කර්මය කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ කියලා සුභ සූත්‍රයේ තියෙන්නේ. කර්මය දායාද කොට ඇත්තාහුය. කර්මයේ උප්පත්ති ස්ථානයේ කොට ඇත්තාහුය. කර්මයේ ඥාතීන් කොට ඇත්තාහුය. කර්මයේ පිලිසරණ කොට ඇත්තාහුය. මේ හීන ප්‍රනීත භාවයේ පිනිස සත්වයා බෙදනු ලබන්නේ කර්මයේ විසිනි. ඒ බීජයට අනුව ඒ ගස් කොළන් හැදෙනවා වගේ කර්මානුරූප තමයි මේ මිනිස්යාගේ වෙනස්කම් තියෙන්නේ කියලා විස්තර කරන්නේ. අවසරයි ස්වාමීනි. ස්වාමීනි මේ කර්මය දායාද කරගෙන අපි ඉපදෙනවා කියන කාරණා ස්වාමීනි මේ සසර තව ටිකක් යන්න නැත්නම් මිනිස්සෙක් වෙලාම ඉපදි ඉපදි දිව්‍ය ලෝකෙම ඉපදි ඉපදි තව ටිකක් යන්න ඕන නම් නැත්නම් මේ මෛත්‍රී භාග්‍යවත් අර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අවබෝධ කරන්න ඕන ආදි වශයෙන් අපේ හිතේ එහෙමත් විතර්ක ගොඩ නැගෙනවා ස්වාමීනි. ඔව් ඉතින් හොඳයි ඒ කාරණා මතක් කරපු එක මේ මම දුටුවා මේ ධර්මයේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ තමයි දීර්ඝ ආශ තියෙන බුද්ධ ශාසනවල ශ්‍රාවකයෝ ධර්ම අවබෝධය කරන්නේ සම්මුඛව. එහෙමයි. කියන්නේ බුදුරජාණන් වහන්සේට සම්මුඛ වෙච්ච අය තමයි ධර්ම අවබෝධය වෙලා තියෙන්නේ. එහෙමයි. කියන්නේ ධර්ම අවබෝධ කරන සියලු පිරිස බුදුරජාණන් වහන්සේ කාලේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ එතනින් පස්සේ බුදුරජාණන් අර රහතන් වහන්සේලාගෙන් බිහි වෙන ශ්‍රාවකයෝ ඉන්නවනේ. එහෙමයි. ශිෂ්‍ය පිරිස. ඒ ශිෂ්‍ය පිරිසට මාර්ගඵල අවබෝධය නැහැ. එහෙම ස්වභාවයක් තියෙනවා සාම. එහෙම ස්වභාවයක් තියෙනවා. එහෙමයි. එතකොට මම කල්පනා කළේ ඒ ගත්ත ස්වභාවයත් එක්ක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියන්නේ දීර්ඝායුෂ තියෙන තථාගතයන් වහන්සේ නම. අවුරුදු 80000ක්. එතකොට එහෙනම් මෛත්‍රී බුද්ධ ශාසනයේත් මේ මෙතෙක් ඒ ශාසනවල වෙච්ච දේවලුත් එක බලනකොට මෛත්‍රී බුද්ධ ශාසනයේ ධර්මාභෝධය තියෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක්ක අයට විතරයි. ඒ මෛත්‍රී බුද්ධ බුදුරජාණන් වහන්සේගේ සම්මුඛව දහම් අසන පිළිසෙට විතරයි. එතකොට ඊට පස්සේ රහතන් වහන්සේලාගෙන් පස්සේ પરම්පරාව යනවද කියලා කතාවක් නැහැ. ඉතින් ඒ නිසා මහත්යා කොච්චර මේ බැරෑරුම්ද මේ ප්‍රශ්නේ කියලා බලන්න. මෙච්චර කාලයක් බුද්ධ ශාසන අහිමි වෙයි අහිමි වෙයි ගිහිල්ලා මේ මිනිස්සු නිකාන් මේ අටපිරිකරයක් පූජා කරලා ඉන්න තාක්කල් කොඩි වින කරනවා. සිංහල මිනිසයාටම සිංහල මිනිහා කොඩි වින කරනවා. ඊට පස්සේ කරදර කරනවා නඩු දානවා. දැන් පහුගිය දවස්වල ප්‍රශ්න ඇති වුණා. එකෙක් පොල් ගැහුවේ නෑ ඒවට. එකෙක් පඳුරු ගැට ගැහුවේ නෑ ඒවට. මේ සිංහල ජාතිය විනාශ කරන්න දෙද්දී. නමුත් සිංහල මිනිහෙක් ව්‍යාපාරයක් කළොත් ගෙයක් හැදුවොත්, වාහනයක් ගත්තොත්. දැන් මහත්තයා මේ මිනිසුන්ගේ ඉරිසියාව කියන එක තේරෙන්න මම කාරණාවක් කියන්නම්. අපි අඳුරන මහත්තයෙක් රජේ රස්සාවක් කරලා ඉස්ලාම හම්බෙච්ච පඩියෙන් බයික් එකක් ගත්තා. ඒ බයික් එක අරගෙන දැන් ගමට ආවා. ගමේ ඉඳලා බයික් එක ගත්ත පළවෙනි දවසේ දැන් ගෙනල්ලා ඔය ආරක්ෂිතක තැනක තියලා එයා එයාගේ ගෙදරට වාහනේ ගෙනියන්න බෑ. ඊට පස්සේ පහවද උදේ වැරට යන්න බයික් එක ගන්න යනකොට අර බයික් එක තියෙන තැන ඉඳලා ඇන බිම බිමට ඇන තියලා මේ ඇන ගහලා මේ අර ඇනෙන්න. එහෙමයි ස්වාමී. හරි දරුණු සංස්කාරයක් නේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ එයා ඒක දැකලා කොහොම හරි ඒකත් අයින් කරලා පස්සේ දවසේ බලනකොට අර සයිලන්සරේ හරි වෙන්නේ දිගට ගිනි කුරු තියලා. රත් වෙනකොට පිච්චෙන්නේ. මේ බයිසිකලය බයික් එකක් කියන්නේ පොඩි දෙයක් නෙමෙයි වා මේවා මේ මහා ආකාශයෙන් යන වාහනද නැහැ ස්වාමීන් එච්චරට ඉරිසියයි එතකොට ඒ වාගේ නිසා ඉතින් සිංහල ජාතිය ඉතින් විනාශ වෙවි යනවා ඉතින් කරන්න දෙයක් නැහැ මොනව කරන්නද එතකොට නමුත් පහුගිය ප්‍රශ්නවලදී කිසි කෙනෙක් නැහැ කිසි කෙනෙක් නැහැ ගුරුකම් කරන අය නැහැ සිංහල ජාතිය බුද්ධ ශාසනයේ ලක්වැසියා බේරගන්න ඒවට ගුරුකම් නැහැ. ඒවට පොල් ගහිලි නැහැ. ඒවට ගැට ගන්න පඳුරු නැහැ. මේ අහිංසක මිනිස්සෙකුටමයි තියෙන ඔක්කොම දුක්ඛන්දරා ටික. හැබැයි ඉතින් ඒ දුක්ඛන්දරා එකිනෙකා කරා එන්නේ ඒ ඔක්කොම කර්මානුරූපව. ආපහු වෙනව නිසා ආපහු කරකිලා එනවනේ. දැන් වෙනම යంత్ర මන්ත්‍ර ගුරුකම් කරලා ජීවත් වෙලා අන් අයට දුක උපද්දවපු අය යන වෙනම പ്രേත ලෝකයක් තියෙනවා. යක්ෂ ලෝකයක් තියෙනවා. ඒකේ වෙනම දුකක් විඳින්නේ. අම්මෝ ඔන්න ලක්ෂණ සංයුත්තේ සංයුත්නිකයි දෙකේ ඒ අය යන වෙනම අපායක් ගැන විස්තරයක් තියෙනවා. සූත්‍රයේම තියෙනවා. ඉතින් ඒ නිසා මේ එක එක එක්කෙනා karma රූපෝ දායාද කරගන්න දේ. ස්වකීය දේ ඒක. ඒක තමයි අරන් යන්නේ තමන්ගේ දේ. ඊළඟට කම්ම දායාදෝ කර්මය තමයි දෑවැද්දට යම්කිසි කෙනෙක් විවාහ කරලා දෙනකොට ඒ දුවට දෑවැද්ද හම්බ වෙනවා. එයා යැපෙන්නේ අර දෑවැද්දේ. ඊළාට හදිස්සියකට ගන්න තියෙන එක. ඒ වගේ තමයි මිනිස්සෙකුට මේ උපන් සත්වයාට ඕනම ලෝකික උපන් සත්වයාට මිනිස්සුම නෙමෙයි ඕනම සත්වයකට දායාද දෑවැද්ද විදිහට හම්බ වෙන තමන් කරපු කර්මය. ඊට පස්සේ තියෙනවා කම්ම යෝනි කම්ම යෝනි කියන්නේ උප්පත්ති ස්ථානය. මනුස්ස යෝනි ඉපදුනාට පස්සේ මිනිසා කියනවා. ගව යෝනි ඉපදුනාට පස්සේ ගවයා කියනවා. ඒ බැටළු යෝනි ඉපදුනාට පස්සේ බැටළුවා කියනවා. ඌරු යෝනි ඉපදුනාට පස්සේ කියනවා ඌරා කියලා. ඒ වගේ සත්වයාට කියන නමක් තමයි කම්ම යෝනි. කර්මයේ නැමැති යෝනියෙන් ඉපදුන කෙනා. එතකොට එයා සම්පූර්ණ එයාගේ ජීවිතේ වැඩ කරන බලවේගයක් වෙනවා කර්මය. මේ එක එක තැන්වල තියෙන කර්ම ගොඩවල්. එතකොට මේ කසාද බඳිනවා කියන්නේ කර්ම කරගහන එකද? තේරෙනා නේද? ඉතින් ඒක හොඳටම තේරෙනවානේ දැන් මිනිස්සුන් නම් හොඳටම තේරෙනවා කර්ම කරගැීමේ තියෙන දුක. ඉතින් ඊට පස්සේ කර්ම වේදාගෙන භුක්ති විඳින්න වෙනවා. ඊට පස්සේ කර්ම උපද්දවනවා. ඉතින් මේ වගේ ඉතින් ලෝකයක් තියෙනවා. ඊළඟට තියෙනවා කම්ම ඥාති, කම්ම බන්දු. කා ඥාතින් විදියට ඉන්නේ කර්මය කියනවා. ඒ කියන්නේ අපිට ඥාතින් කියන්නේ හදිස්සියකට කතා කරන්න වටේ පිටේ ඉන්න අපේ කට්ටියනේ. එතකොට මේ සසර ගමනේදී හදිස්සියට ඉන්න වටේ පිටේ ඉන්න කට්ටිය තමයි කර්මය. ඊට පස්සේ තියෙනවා කම්ම පටිසරණෝ පිළිසරණක් අපිට හදිස්සියකට දුවගෙන ගිහිල්ලා පිළිසරණක් ගන්න තැනසෙල්ලක් ගන්න ඉන්න කෙනාට තමයි ඉන්න කෙනා තමයි අපිට පිළිසරණ දෙන කෙනා. ඒකට සසරේ යන සත්‍යයට පිළිසරණ වෙන්නේ කර්මය. ඒ නිසා තමයි මහත්ය සීලේ රකින්න උනත් පිනක් ඕන. ශ්‍රද්ධාදී ගුණධර්ම උපද්දව ගන්න පිනක් ඕන. වීරිය උපද්දව ගන්න පිනක් ඕන. ගුණධර්ම දියුණු කර ගන්න පිනක් ඕන. මාර්ගඵල ලබන්න පිනක් ඕන. මේ මිලින්ද ප්‍රශ්නේම හතරවෙනි පොතේ පැහැදිලිවම දක්වලා තියෙනවා. කම්ම මූලං ආදාය ආපනං උපගච්ඡත කියලා කර්මයේ කුසල් නැමැති මූල්‍ය ධනෙ අරගෙන සීලේ නැමැති වෙළඳ සැලට ගිහිල්ලා සීල් මිලදී ගන්න. කියලා උපමා මාර්ගයෙන් මේ සීලය ගැන විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ ස්වාමීනි සීලය පිළිපදන්නත් පිනක් තියෙන්න ඕන කියන එකද? සීලය පිළිපදලා එක දිගට නොකඩවා රැගෙන යන්න පිනක් ඕන. එතකොට ඒ පින අපි දන්නේ නැහැ කොහොමද තියෙන්නේ පින කියලා. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය සංවරයෙන්, වත්පිළිවෙත් කිරීමෙන්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන්, ආසත්පුරුෂයන් බැහැර කිරීමෙන් ඒ මහන්තයා මේ ඔක්කොටම පින් ඕනේනේ. ඒ පින උපද්දවන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ වදාලා. මොකද්ද ඒ ක්‍රමය තමයි අසේවනාච බාලාණ. ඒ කියන්නේ පෞකාරයන් ටික බැහැර කරන්න ඕන. පණ්ඩිතානංච සේවනා. යහපත් අය ලං කර ගන්න ඕන. පූජාච පූජනීයාන. ඒ වඳින්න පුදන්න ඕන. ස්තූප බෝධි වෙහෙර විහාර ගරුකලේතු අය උත්තමය මම්මා තාත්තා වැඩිහිටියන්ට ගරු කරන්න ඕන වඳින්න ඕන පුදන්න ඕන ඊළඟට ප්‍රතිරූප දේශ වාසෝච ඊළඟට ඒ ඒ ඒ ඒවා ටික කරන්න පුළුවන් පරිසරයක ඉන්න ඕන ආන්න එතකොට පුබ්බේච කත පොන්නතා එතකොට තමයි සංසාරේ කරපු පින් ටික ඔක්කොම එන්නේ එතකොට තමයි අත්ත සම්මා පණිදීච තමන්ගේ පාර හරියට හරියට හරිගස්ව ගන්න පුළුවන් ඒකයි. එතකොට පෙර පින් තියනවද නැද්ද කියලා හොයන්න කලින් කාරණු තුනක් කරලා ඉන්න ඕන. සරුණු හතරක්. ඒ තමයි බාලයන්ගේ ඇසුර දුරු කරන්න ඕන, සත්පුරුෂ ඇසුර ගන්න ඕන, පිදීයුතම් පුදන්න ඕන. ඒ කුසල් දහම් සත්පුරුෂේ ඉන්න, කල්යාණ මිත්‍රේ ඉන්න, පිදීයුතම් පුදන පරිසරයක ඉන්න ඕනයා. ඒ නිසා සමහරවිට මගපල් ලබන්න පින් තියන අය ඇති. මගපල් ලබන පරිසරයකට එන්න ඕනයා. ඉල් ධර්මයේ තේරෙන ධර්මයේ වැටෙන පින් ඇති. ඒ පරිසරයකට එන්න ඕන. මහන්තයා අපි gedara ඉදින් පංච උපාදානස්කන්ධය කියන වචනේ පංචස්කන්ධය වගේ අහලා තිබ්බා. අපි දන්නේ නැහැ මොනවද. මිලින්ද ප්‍රශ්නේ කියලා අහලවත් නැහැ. නිකන් ওই සාමාන්‍යයෙන් ওই දූසාවේ මතකයක් වගේ තියෙනවා. මේවා ඇතුලේ මොනවද තියෙනවද දන්නේ නැහැ. එතකොට මේ පිරිසුදු නිර්මල ධර්මයේ කියවන්න ඇසුරු කරන්න අහන්න අපිට පින ලැබුණේ අසත්පුරුෂ ආශ්‍රය බැහැර කළා සත්පුරුෂ ආශ්‍රයට ආවට පස්සේ. ඊට පස්සේ මේ ධර්මයට ගරු කළා ගුරුවරුන්ට ගරු කරලා සෑය බෝධිය විහෙර විහාර වැඳලා බැදී සියයට ගරු බොහොමං කරමින් ඉන්නකොට තමයි ඒ පරිසරය අපිට හැදුනේ මේ ධර්මය ඉගෙන ගන්න. ඒකෙන් තමයි මේ බණ කියන ඒ වගේම සත්පුරුෂයන් ඇසුරු කරන ඒ සංසාරේ යම් පිනක් තිබ්බනම් ඊට පස්සේ ඉස්මතු වෙන්නේ. ඔබට සංසාරේ කරපු පින් ඉස්මතු වෙන්න ඕන නම් අර මූලික කරුණු ටික තියෙන්න ඕන. ඒ නිසා කොහොම හරි මේ පරිච්ඡේදයේ තියෙන්නේ කර්මය තමයි දායාද කරගෙන ඉන්නේ. ගස් කොළන් එක එක බීජයට අනුව හැදෙනා වගේ තමයි මේ එක එක බීජ වලට අනුව හැදෙන්නේ. මහත්තයා මේ කාරණාව හොඳට තේරුම් කරගත්ත කෙනා කෙනෙක් හිටියොත් එහෙම ඕගේ මේ ප්‍රඥා සම්පත්තියෙන් පහරක් වදිනවා ඉරිසියාවට. එහෙමයි. ස්වාමීනි මේ මේ මොහොතේ දැන් දැන්ම තමන් තුළ තමන්ව විමස ගන්න පුළුවන් නේද? ඔව් දැන් දැන්ම තමන්ව විමස ගන්න පුළුවන්. ඒ විමසනකොට මේ පුජ්‍යලයන්ගේ වෙනස්කම් දකිනකොට කෙනෙකුට ඉගෙන ගන්න මම මට මොන කියලා තියෙනවා සමහර මිනිස්සු අර අහවල් ළමයට ඉගෙන ගන්න පුළුවන් අපේ කාටමයි බැරි කියලා පුදුම විදියට විඳවනවා. එහෙමයි ස්වාමීනි. අහවල් ගහේ ගෙඩි හැදෙනවා නම් අපේ එකෙත් හැදියන්නේ නැහැ. එහෙමයි. එහෙමනේ කියන්නේ මේ එහෙම බෑ. අපේ ගෙදර තියෙන්නේ මේ ඇන්තූරියන් නා. අල්ලපු ගෙදර සමම් පිච්චන. ඒ ගෙදරින් සුවඳ ආවා කියලා ඇන්තූරියෙන් ගහින් එන්නේ නැහැ සමම් පිච්ච සුවඳ. ස්වාමීන් තව කාරණාවක් ඒ තමන් බොහෝ මේ ගොඩක් හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවා. දරුවෝ ලැබෙනකොට හරි නැත්නම් වෙනත් එවැනි ජීවිතයේ ඵලදායිතාවන් ඉහළින් බලාපොරොත්තු වෙනවා. නමුත් තමන්ට ලැබෙන්නේ කුඩාවට වෙන්න පුළුවන් ස්වාමීන්. එතනදිත් මේ තවි තවි ඉන්නවා අපේ අපේ අපේ හිත සමග සවිදවි කියන්නේ ඒක පිරිහින කාරණාවනේ මහත්තයා. එහෙමයි ඒකට කියනවා මේ අප්පබෝකෝ මහතන්නෝ කියලා. ලැබෙන්නේ පොඩ්ඩයි නමුත් ආසා ආසාවයි තෘෂ්ණාවයි තියෙනවා අහස තරම්. එහෙමයි. ලැබෙන්නේ පොඩ්ඩයි. ආන්න එතකොට යා අප්පබෝගෝ මහතන්නෝ සම්පරාභවතු මොකන්. ඒවා පිරිහි යන මිනිස්සුන්ගේ ස්වභාවයක් කියනවා. ඉතින් ඒ නිසා ලොකු බලාපොරොත්තු නැහැ මහත්ය මෙහෙම එකක් තියෙනවා. මේවා තේරුම් ගන්න කර්මානුරූප මේ ස්වභාවය ගැන ලෞකික සම්මාදිට්ඨියට එන්න එපේ. දැන් බලන්න මේ ධර්මයේ අහන කොටත් ලෞකික සම්මාදිට්ඨියටනේ පොහොර වැටෙන්නේ. කර්ම කර්මඵල විශ්වාසය ගැන. නේද? ඊළඟ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. ඒ නිසා මේ ධර්මයේ අහන එකෙන් මාර්ගාංග වැඩෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉපදෙන්න කලින් ලෞකික සම්මාදිට්ඨියනේ උපදින්නේ. ඉතින් ඒකට හරිය උපකාරය මේ කර්මය ගැන අහන එක. එතකොට ඒ නිසා එක එක අයගේ වෙනස්කම් ආයතනවල සමහර අයට ඉහළට යන්න පුළුවන් සමහර අයට ඉහළට යන්න බෑ සමහර අයට ආයතනය තුල එයාට එන බාධක අපි කිව්වොත් මිනිසුන්ගේ වචනේ කිව්වොත් කැපිලිකේටලි ඒව වැඩි සමහර අයට එහෙම නෑ එතකොට ඒ වෙලාවට හිතන්න ඕන මෙයා වපුරපු දේ යාට මම කරගත්තු දේ මට මම සංසාරේ කාට හරි ඉහළට යනකොට ඒක වළක්වන්න මොනවා හරි කරලා ඇති ඒ වාගේ විස්තර කර කර තේරුම් අරගෙන තේරුම් අරගෙන මේක මේ අනිත්‍යයට ඉරිෂියා කරන එක දුරු කරගන්න හොඳම උදාහරණයක් මේ කර්මය. අර ගස් කොළන් වල උපමාව තේරුම් ගරා. ඇයි එකම පොළවේ හැදිච්ච ගස් කොළන් එක එක විදියයි. හේතු ඒවා එක එක බීජ. ඉස්කෝලේක ගත්තොත් ළමයි 10 1000 විදියක්. හේතු ඒ ළමයිගේ කර්ම බීජ. නේද? ඒ නිසා මේවා අනුව තේරෙනවා. ඉතින් ඔක්කොම එක මේ මේ පිළිවෙලකට නම් ගන්න හරි අමාරුයි. ස්වාමීන් එහෙම දෘෂ්ටි වලින් තමයි පැටලලා යනවනේ හැමෝම සමාන කරගන්න ඕනේ මේ ලෝකේ සම කරන්න ඕනේ ඉතින් මෙච්චර පැහැදිලිව පිරිසුදු තියෙද්දී බුද්ධ ශාසනයේ මෙච්චර නිර්වුල්ව පැහැදිලිව කිසිම කෙනෙකුට හිංසාවක් උපද්දරයක් නැතුව බය වෛර උපද්දවන්නේ නැතුව නිකලෙස් වීම පිණිසම චතුරාර්ය සත්‍ය ධර්මය නම් වූ පරම ගම්බීර ධර්මයක් දේශනා කළා තියෙද්දී මෙච්චරම ඒත් මේ මහයුන් කියනවනේ මේ මේ හැම ආගමක්ම එකයි කියලා. එහෙමයි ස්වාමී. එතකොට මේක අවිද්‍යාව විනා වෙන කුමක්ද? එහෙමයි ස්වාමීනි. ඒකයි. ඉතින් ඒ නිසා මේ අපි ඒක ගැන ඔහොම තේරුම් ගන්න අවශ්‍යයි නේද? එහෙමයි ස්වාමීනි. අපි ඊළඟ කාරණාව කතා කරමු. අවශ්‍යයි. ඊළඟ කාරණාව හරි ලස්සනයි. එහෙමයි ස්වාමීනි. ඊළඟ කාරණාව හරි ලස්සනයි. ඒක තියෙනවා මේක වීරිය කිරීම ගැන තියෙන්නේ. වීරිය ගැන අපි කලින් අවස්ථාවකත් කතා කරා. ඔව් මේක වෙනස් ක්‍රමයක. එහෙමයි. මේක වෙනස් ක්‍රමයක. හරි උපකාරයි. එහෙමයි. මේකේ තියෙනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ කිම මේ දුක නිරුද්ධ වී යන්නේද යලි වෙනත් දුකක් නූපදින්නේද යන කරුණ පිළිබඳව ඔබ වහන්සේලා වදාරනවා නොවේද මහරජාණනි අපගේ පැවිදි බව තිබෙන්නේ ওই කාරණේ පිණිස තමයි මේ තියෙන දුක නිරුද්ධ කරන්ටත් යලි දුකක් හිපදෙන්නේ නැති වෙන්න තමයි මේ මහානකම තියෙන්නේ කිම නූපං අකුසල ආදියත් උපං අකුසල ආදිය දුරු කිරීම පිණිස නෝපං කුසල් ඉපදවීම පිණිස උපං කුසල් වැඩි දියුණු කිරීම පිණිස මුල සිටම වීරිය කළ යුතුද එහෙම නැත්නම් අකුසල ආදී හටගත් අවස්ථාවේදී ඒ ඒ තන්හි වීරියෙන් යමක් කළ යුතු නම් ඒ වීරිය කළ යුතුද හරි වටිනා ප්‍රශ්නයක් අහන්නේ මේක ඔබ හොඳට කන් යොමු කරගෙන අහන්න ඒ තමයි අහන්නේ වී දැන් අපිට අසුබේ ගැන අහලා තියෙනවානේ. එහෙමයි. ඒකට රාගයක් ඉපදුනාට පස්සේද අසුබේ වඩන්නේ. කලින් අසුබේ වඩලා තියාගන්න ඕනේ. එහෙමයි. පුරුද්දක් වශයෙන් අසුබේ පුරුද්දක් වශයෙන් අසුබේ වඩලා තියාගන්න ඕනේද කියලා අහන්නේ. ඊළඟට අපි කතා කරලා තියෙනවානේ අහලා තියෙනවානේ තරහ නැති වෙනවා මෛත්‍රිය වැඩනොත් කියලා. එතකොට අහනවා මේ තරහ ආපු වෙලාවටද මෛත්‍රිය වඩන්න ඕනේ කලින් පුරුදු කරලා තියාගන්න ඕනේද? එහෙමයි සර්. තේරුණා නේද? ඊට පස්සේ දැන් ඔක හොඳම උදාහරණයක් කතාවක් අපිට ගන්න පුළුවන් මිනිස්සු කියනවානේ චුතිසිත ප්‍රතිසන්දිසිත එහෙමයි ඔය මොනවා කළත් මැරුණ වෙලාවට තමයි ඔක වෙන්නේ එහෙනම් මැරෙන වෙලාවේ දහන් අරමුණක් කුසල් අරමුණක් හිතට ගන්නවද නැත්නම් මැරෙන වෙලාවට ඕන දහන් අරමුණ කුසල් අරමුණ කලින්ම පුරුදු කරනවද එහෙමයි ස්වාමීනි චිත්තානුපස්සනාව වශයෙන් හිත පුරුදු කරනව නේද ඔව් දැන් මේ මේ මේක වෙනස් ක්‍රමයකට යන්නේ. මේක කියන්නේ අකුසල් ආපු වෙලාවටද වීරිය කරන්න ඕනනේ. එහෙම නැත්නම් කලින්ම කරලා තියෙන්න ඕනේ. අපේ නාගසේන මහරහතන් වහන්සේ අපූර්ව උත්තරයක් දෙනවා. අපේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජාණෙනි අවස්ථානුකූලව බලා සිට කරන වීරියෙන් අදාළ කාරණේ ඉෂ්ට වෙන්නේ නැත. මුල සිටම අකණ්ඩව කරන වීරියෙන් තමයි අදාළ කාරණේ ඉෂ්ට වෙන්නේ. ඒ වෙලාව ආවට පස්සේ කලබල වෙලා වැඩක් නැහැ කිව්වා. එහෙමයි. කලින් ඉඳලා පුහුණු කරලා තියෙනවා. ස්වාමිනී උපමාවක්. එහෙමයි ස්වාමිනී. ඔන්න දැන් ආයේ උපමාවක්. කියන ස්වාමිනී උපමාවක් මහරජාණෙනි මේ ගැන කුමක්ද සිතන්නේ? යම් විතක ඔබට පිපාසය ඇති වෙනවාද? මට පිපාසයි පැම්බොන්ට ඕන කියලා. එතකොටද ඔබ ලිඳක් හාරන්නේ. එතකොටද ඔබ පොකුණක් කනින්නේ කියලා. නැත්නම් ස්වාමීනි. හරි ලස්සන නේද? හරිම ලස්සනයි. විපාසයක් ආපු වෙලාවටද ලිඳ හරන්නේ කියලා. හරි ලස්සන වෝනේ. හරිම ලස්සනයි. ඉතින් ඒ නිසා වතුර ටික බොන්න නම් කලින්ම ලිඳ හරලා තියාගන්න ඕන. ඒ වගේ තමයි මහරජතුමනි වීරියෙන් යමක් කළ යුතුද? ඒ සඳහා කලින් වීරිය නොකොට ඒට අවස්ථාව ලද කල්ලි වීරිය කිරීම සාර්ථක දෙයක් නොවේ. වේලාසනින්ම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ සමහර මිනිස්සු මැරෙන වෙලාවේ මොනව මතක් වෙයිද දන්නේ නැහැ කියලා කරන්න තියෙන නාටකම් ටික ඔක්කොම නන්නටා ඉන්නවා. එහෙමයි. අවසානෙත් ඒවම එනවා. එහෙමයි. දැන් අපි කියමුකෝ අහල පහල ගෙවල් වලට පැනලා මේ ස්ත්‍රීන්ගේ මූණ ටික දිහා බල බලා ওই ජරා වැඩ කර කර ඉන්න චරිත තියෙනවා කියලා. වයසට බලච්චි ඇඳට වෙලා ඉන්නකොට අර තමන් නරක වැඩ කරපු ගෑනුන්ගේ මූණු ටික ඔක්කොම පෙනිපෙනී යන්න ගත්ත ගමන් හිතට එහෙමයි. හිතට ඒ කරපු වැඩයි ඔක්කොම පේන්න ගත්තට පස්සේ එපා කියන්නද? එහෙමයි. එපා කියන්නද? දැන් මම ආද මහත් එක මාත් එක දොස්තර මහත් එක්ක කතා කළා. ඒ මහත් එක්ක කිනවා මේ මිනිස්සු මැරෙන හැටි ගැන කිව්වා විස්තර. තියෙනවා ස්වාමීනි සමහර අයට කතා කරන්න අතපය හොලව ගන්නවත් පණ නැහැ කිව්වා. එහෙමයි. නමුත් ඇස් වලින් හුවෝ ගාලා කඳුළු වැටෙනවා කිව්වා. එහෙමයි. ඒ කියන්නේ ඇතුලේ ජීන්දර දුක ඇවිලෙනවා ඇතුලේ. එහෙමයි. කට හොලව ගන්න පණ නැහැ, ඔළුව හොලව ගන්න පණ නැහැ. නමුත් ඇතුලෙන් දුක එනවා. ඒ වගේ තමන් කරපු කියපු දේවල් අවසානයේ පේන්න ගත්තට පස්සේ කොහොම හිටියේද? ඒ නිසා දැන් දැන්ම වීරිය කරන්න ඕන අවසාන මොහොත සුවපත් කරගන්නවා. එහෙමයි. අකුසලයක් ආපු වෙලාවට ඒ වගේම තමයි රාගයේ රාගයෙන් දුක් විඳින, ද්වේෂයෙන් දුක් විඳින, මෝහයෙන් දුක් විඳින මේ සත්වයා ඒ රාග දේශ මොහ දුරු කරන්ද කලින්දලම පුළු පුළුවන් වෙලාවටම අසුභ භාවනා, මෛත්‍රී භාවනා ආදී අරමුණු, අනිත්‍ය සංඥා ආදී අරමුණු, ඊළඟ කර්ම බලවේගය ගැන මේවා ටික ටික තේරුම් අරන් හිත හදා හදා තියා ගන්න ඕන. ඊට පස්සේ තමයි යුද්ධයට යනකොට දැන් මේක ඉතුරු ටිකක් තියෙනවා. එහෙමයි. ඒක තියෙනවා ස්වාමිනේ තව උපමාවක් කියන්නකෝ. මේ ඒක නිසා අපි ඒ වචනේ මහලයිමු නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. ස්වාමීනි තව උපමාවක් කියන්නකෝ. මහරජාණනි මේ ගැන කුමක්ද හිතන්නේ? යම් විටක ඔබට කුසගින්න ඇති වෙනවා. එතකොටද ඔබ මට බස් අනුභව කරන්න ඕන කියලා කුඹුරු සීසාන්නේ වීවා පුරන්නේ දහන්නේ රැස් කරගන්න එතකොටද කියලා. බඩගිනි වුණාට පස්සේ දැම කුඹුරු ටික හදන්නේ. පැහැදිලි නේද උපමාව? හරිම පැහැදිලි. හරිම පැහැදිලි නේ. ඉතින් ඒ නිසා ඒ වගේ තමයි කියනවා මේ දැන් සමහර අය හිතාගෙන ඉන්නවා වයසට ගිහිල්ලා සිල් ගන්න. හොඳ කතාව මේක. එහෙමයි ස්වාමීනි. නේද? අපි වයසට ගියාට පස්සේ සිල් ගන්නවා කියලා. මහත්යක් ಗುಣ නහගෙන තමයි සිල් ගන්නෙ. ඒකනේ මේ බණ කියන අය මේ මේ සාමාන්‍ය ගාම්භීර ධර්මයක් ඊළඟට ඇත්තටම නැගී හිටලා ඵල ප්‍රයෝජන ගන්න ධර්මයක් කියනකොට වයසකය සාමාන්‍යයෙන් ගොඩාක් වයසකය ඔය අහගෙන ඉන්නවා මිසක් ඒ මිනිස්සුන්ට තේරුමක් නැහැ. ඒකට හේතුව තමයි මේ මිනිස්සු ඉඳගන්නේ ගොඩක් නහගෙන. අපි කියමු උදාහරණයක් ගත්තොත් තරුණ කාලේ කොල්ලෝ කෙල්ලෝ යාත්‍රාල් අල්ලගෙන ගිහිල්ලා පන්සල්වල බෝධියස්සේ චෛත්‍යය හැපැත්තේ මල් ආසනස්සේ එහෙ මේ අඟර දඟර දාගෙන මේ පෙම්බස් දොඩමින් ඉන්නවා. මේ සෑය මේ බෝධිය මේ සුද්ධස්ථානය මේ පූජනීය ස්ථානය කියලා සංඥාවක් නැහැ. ওই විදිහට යනවාට දෙවිවරු ශාප කරනවා. මේවුන් දෙන්නා වයසට පලච්චි මේන සුදුරෙද්දක් ඇතගෙන ඒ බෝධියටම සිල් ගන්නවා. එහෙමයි නේද? ඉතින් කොහොමනම් මේ ධහමක් පිළිතන්නද? ඉතින් ඒ නිසා කල ඉඳලම ඒකයි කිව්වේ මේ තරුණ ළමයිට පොඩි ළමයිට දැන් ඉඳලම සිල් ගන්න එක පුරුදු වෙන්න ඕනේ. එහෙමයි සම්. දැන් මේ ඉඳලා ධර්ම යහනක පුරුදු කරන්න ඕනේ. දැන් මේ ඉඳලා භාවනා අරමුණු ටික ටික පුරුදු කරන්න ඕන. ආන් ඒ වගේ අයට නම් වයසට යනකොට ලොකු රැකවරණයක් තියෙනවා. එහෙමයි සම්. මොකද එයාලා කලින්ම දැන් ලිඳ හාරගෙන. එහෙමයි. එයාලා කලින්ම දැන් කුඹුරු වපුරාගෙන එයාලට භුක්ති විඳින්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඒ වගේ තමයි මහරජතුමනි වීරියෙන් යමක් කළ යුතුද ඒ සඳහා කලින් වීරිය නොකද ඒට අවස්ථාව ලද කල්ලි වීරිය කිරීම සාර්ථක දෙයක් නොවේ. වේලාසනීයම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වන්නේ. අනේ ස්වාමීනි තව උපමාවක් කියන්නව කිව්වා. කියනවා රජතුමනි මොකද්ද ඔබට හිතෙන්නේ? ඔබට යුද්ධයකට යන්න ඕන වෙනවා. එතකොටද ඔබ දිය අගල හදලා ප්‍රාකාර දාලා යුද්ධෙට යන්න ඕන වුණාට පස්සේද දොරවල් ටික හදලා අට්ටාල හදලා මිනිස්සු පුහුණු කළා ඊට පස්සේ දහනවා අනේ නෑ ස්වාමීනි කියනවා අපි අපි අපිට වෙච්ච මේ රටට වෙච්ච දේ වගේ එහෙම මෙන් බෝම්බ පුපුරනකොට ඊට පස්සේ පටන් ගන්නවා කලින් ඉඳලම ආරක්ෂාව තිබ්බනම් මේ මේ ධර්මයේ තියෙනව නේද මේ එහෙමයි ස්වාමීනි මේ ඉස්සර නිකන් හිතන්නේවත් නැති දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒවා හැල්ලු කරන දේවල්. ඒ කියන්නේ යුද්ධයක් හටගත්ත වෙලාවට කලබල වෙලා දඟලන එක හැල්ලු කරපු දෙයක්. ඒ රටක ආරක්ෂාවේදී කල ඉඳලම යාලා පුහුණු වෙන් කරගෙන ආරක්ෂාව දාගෙන ඉන්නේ. අදාළ වෙලාවට යාලා කලින් පුහුණුවත් එක්ක එනවා. එහෙමයි. පැහැදිලි නේද? ඒ වෙලාවට කලබල වෙලා තේරුම් ගන්නෑ කිව්වා. ඉතින් ඒ නිසා කියනවා ස්වාමීනි මම යුද්ධයක් එනකොට නෙවෙයිකෝ පිරිස පුහුණු කළා ආදාළ විධිවිධාන යොදන්නේ. කල ඉඳලාම යොදලා තියෙන්නේ කිව්වා ඒවා. එහෙමයි. යුද්ධෙට ගණ්ඩ විතරයි තියෙන්නේ පිරිස එළියට. ඉතින් ඒ වගේ තමයි කිව්වා අකුසලයක් ආපු වෙලාවේ සටන් කරන්න ඕනන්නේ ඒ කලින් පුහුණු වෙලා තිබිලා කියන. එහෙනම් මහත්තයා හිතට තරහක් ආවොත් මරණ මංචකයේදී ඒ තරහ දුරු කරගන්න දැන් පුහුණු වෙලා නැත්නම් කොහොමද මිනිස්සයා තරහ දුරු කරගන්නේ? එහෙමයි ස්වාමී. දැන් රාගයක් ආවට පස්සේ මේ හොඳට ඉද්දින් දුරු කරගන්න බැරි නම් මරණ මංශකේ කොහොමද දුරු කරගන්නේ? තමන්ගේ වෙච්ච වැරදි මතක් වෙවි පරණ දේවල්ම හිතට ඇවි එන එන ඒවා දැන් අතර කරගන්න බැරි නම් මරණ මංශකේ කොහොමද මේක කරගන්නේ? ඒ නිසා මම හිතනවා ඔබගේ අවසාන මොහොත දැන් වුණත් ඔබට හිතා ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. දැන් ඔබ මුහුණ දෙන විදිහත් එක්කනේ. ඒකයි. ඊළඟට තව කියනවා අනේ ස්වාමීනි එහෙමයි එහෙමයි කියලා සතුටු වෙනවා. ඊට පස්සේ රජතුම මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ කරුණු හකුලවලා කියනවා මහරජාණනි භාග්‍යතුන් වහන්සේ ওই කාරණේ මේ අවිරින් වදාලා. පටිගච්ඡේව නංඛෛරා යං ජඤ්ඤා හිත මත්තනෝ නසාකතික චින්තාය මන්තා ධීරෝ පරක්කමේ තමන්ගේ හිතසුව පිණිස ඇති යමක් ඇද්ද ඒ දන්නා තැනත්තා විසින් මුලසිතම වීරිය කළ යුතුයි හිතසුව පිණිස පවතින එකට. නුවණැති ප්‍රඥාවන්ත තැනැත්තා වීරිය කරන්නේ මඟ වැරදුණු ගල් කරුවා හිත හිතා සිටනායුරෙන් නොවේ. එහෙමයි. ඒ කොහොමද ඒ ගල් කරුවේ කතාව තියෙනවා. යතා සාක ටිකෝ නාම සමන් හිත්වා මහපතං විෂමා මග්ග මාරුහ්‍ය අක්කචින්නෝව ජහයති කියලා. ඒකේ තේරුම තමයි ගල් කරුවෙක් යා යුතු ප්‍රධාන සම මාර්ගය අත්හැරලා විෂම වැරදි මඟකට පැමිණෙනවා. වැරදි මාර්ගයකට පිළිබං කරුණ හේතුවෙන් ගැලෙහි අකුර බිඳී ගිය විට චිත්ත වික්ෂෝපයෙන් පසුවන්නේ යම්සේද ඒවන් ධම්මා අපක්ඛම්ම අධම්ම මනුවත්තිය මන්දෝ මච්චු මුකම්පත්තෝ අක්ඛ චින්නෝව සෝචති මෙසේ යායුතු ධර්මයෙන් බැහැරවි අධර්මයට අනුව දිවිගෙව් බාල තැනැත්තා මරණේ අභියසට පැමිණි කල්ලි ශෝක කරන්නේ අකුර බිඳී ගිය ගල්කරුවා ශෝකවන ලෙසින් ගල්කරුවෙක් ඉන්නවා පාර වැරදිලා ගිහිල්ලා පාරත් වැරදිලා කරත් එක් කැඩිලා. එහෙමයි ස්වාමීනි. මහත්තයා පාර වැරදිලා නිසා කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. ආපහු යන්නත් බෑ කරත් එක් කැඩිලා. දැන් මේ ආතපාතන් නැතුව කල්පනා කර කර ඉන්න වෙනවද නැද්ද අර ගල්කරුවාට? ඔන්න ඕකමයි සිද්ධ වෙන්නේ. අවසාන කාලේ සිල් ගන්න ඕන. පස්සේ සිල් ගන්නවා, පස්සේ බණ අහනවා. පස්සේ පින් කරනවා කියලා පස්සේ පස්සේ කිකියා කල් දාන අයට සිද්ධ වෙන්නේම මහත්තයා මෙන්න මේ කියපු කාරණාව පාරත් වැරදිලා කරත් කැඩිලා ආතක් පාතක් දන්නේ නැති ගැල් කරුවාට වෙච්ච දෙයි එහෙමයි ස්වාමීනි එහෙම තමයි මේ ධර්මයේ විස්තරය එහෙමයි අනේ ස්වාමීනි අවසරයි අද දවසේ අපේ කාලය නිමා වුණා රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර